හොඳයි හැමෝම සාදරෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ වත් උපමා සූත්‍රය ගැන. මේක ඇත්තටම හරිම බලවත් දේශනාවක්. මොකද මේකේ තියෙන උපමාව අපේ යෙදිනදා ජීවිතයටත් හරි අපූර්වවට ගලප ගන්න පුළුවන්. හිතන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පටන් ගන්නෙ හරිම සරල ඒත් හරිම ගැඹුරු ප්‍රශ්නයකින්. ඇත්තටම මේ මුළු දේශනාවෙම හරය මානසික පැහැදිලිකම කරා යන මුළු ගමනම මේ එක ප්‍රශ්නයක් ඇතුලේ ගැබ්බෙලා තියෙනවා. හරි අපි එනම් කිලින්ම යමු මේ දේශනාමය හදවතටම. ඒ කියන්නේ මූලික උපමාවට. මෙතනදී භාවිතා කරන රෙදි කැබැල්ලක උපමාම තමයි මින් පස්සේ එන හැම දෙයක්ම තේරුම් ගන්න තියෙන යතුරු. අපේ හිත ක්‍රියාත්මක වෙන විදිහ තේරුම් ගන්න මේක හරිම පැහැදිලි උදාහරණයක්. මේක පටන් ගන්නෙ අපිට හරිම හුරු පුරුදු දෙයකින්. හිතන්නකෝ රෙදි සායම් පවන කෙනෙක් ගැන. එයාට කිලිටු පැල්ලම් ගෑවුණු රැද්දකට ලස්සන පාටක් ගන්වන්න බෑ නේද? මොනතරම් හොඳ සායමක් දැම්මත් ප්‍රතිඵලය අඳුරු අවලස්සන තනින් තන පැල්ලම් තියෙන පාටක්. ඒත් රෙද පිරිසුදු නම් සුදුම සුදු නම් ඒක සායම් හරි අපූර්වට උරාගෙන දීප්තිමත් පැහැදිලි වර්ණයක් ලබා දෙනවා. ඔන්න ඔය උදාහරණය තමයි බුදුරජාණන් වහන්සේ යොදාගන්නේ අපේ හිත ගැන කියන්න. හරියට අර කිලිටු රෙද්ද වගේම තමයි කෙලස් වලින් කිලිටු වෙච්ච හිත. ඒ වගේ හිතකින් ලැබෙන්නේ අයහපත් ප්‍රතිඵලයක්. ඒ කියන්නේ දුගතියක්. ඒ මනසට පැහැදිලි බවක් ලැබා කරගන්න බෑ. හැබැයි පිරිසිදු හිතකින් ලැබෙන සුගතියක්. ඒ කියන්නේ යහපත් ප්‍රතිඵලයක්. ඒ වගේ මනසක් තමයි ප්‍රඥාව අවබෝධ කරගන්න සූදානම් වෙන්නේ. හොඳයි. එහෙනම් අපේ හිත රෙද්දක් වගේ නම් ඒක කිලිටු කරන මේ පැල්ලම් මොනවද? දහමේ මේවට කියන්නේ උපක්ලේශ කියලා. මේවා තමයි අපේ මනසේ පැහැදිලිකම නැති කරලා අපේ ජීවිතය අඳුරු පැහැයකින් වර්ණ ගන්නවන්නේ. අපි බලමු මොනවද මේවා කියලා. බුදුදහමේ මේ හිත කිලිටු කරන ප්‍රධාන උපක්ලේශ 16ක් ගැන කතා කරනවා. මේවා අපිට කාණ්ඩ කිහිපයකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි තණ්හාව හා බැඳුණු දේවල්. ඒ කියන්නේ අභිජ්ජා විෂම ලෝභය, අනුන්සතු දෙයට ඇතිවෙන අධික ආශාව. දෙවනුවට ද්වේෂය හා බැඳුණු දේවල්, ව්‍යාපාදේ, ක්‍රෝධය, උපනාහය. ඒ කියන්නේ හිතේ වෛරය තියාගෙන ඉන්න එක. ඊළඟට එනවා මානය, මුලාව සහ අපේ සමාජ සම්බන්ධතා පවා කඩන සියුම් මානසික තත්වයන්. ඉරිසියාව, මසුරුකම, මායාව එහෙමත් නැත්නම් රැවටීම, කපටිකම, මුරණ්ඩුකම, අහංකාරකම සහ ප්‍රමාදය. මේ හැම එකක්ම මනස කියන රෙද්දේ වදින පැල්ලමක් වගේ. හරි. අපි දැන් දන්නවා හිත කිලිටු කරන දේවල් මොනවද කියලා. ඊළඟට එන වැදගත්ම ප්‍රශ්නේ තමයි කොහොමද මේ වයින් ගැලවෙන්නේ? කොහොමද මේ හිත පිරිසුදු කරගන්නේ? මේ දේශනාවේ තියෙන විශේෂත්වය තමයි ඕනෑම කෙනෙකුට විශේෂයෙන්ම එදිනදා ජීවිතය ගෙවන ගිහි කෙනෙකුට වුණත් අනුගමනය කරන්න පුළුවන් පැහැදිලි ක්‍රමානුකූල පියවරෙන් පියවර මාර්ගයක් පෙන්වා දීම. මේක ඇත්තටම පියවර තුනකින් කරන හරිම සවිඥානික ක්‍රියාවලියක්. පළවෙනි එක තමයි හඳුනා ගැනීම. හිතේ තරහක් ඉරිසියාවක් වගේ කිලිටි දෙයක් ඇති වෙනකොටම ඒක දකිනවා. මෙන්න මගේ හිතේ දැන් තරහක් ඇති වෙලා කියලා. දෙවෙනි පියවර ඒකේ ස්වභාවය තේරුම් ගැනීම. මේක මගේ හිත කිලිටු කරන මටත් අනුන්ට දුක්ගෙන අඳුරු පැල්ලමක් කියලා අවබෝධ කරගන්නවා. අන්තිමට ඒ ස්වභාවය තේරුම් ගත්ත නිසාම දැනුවත්වම ඒක අත්හැරීම. ඒ සිතුවිල්ලේ එල්ලිලා ඉන්නේ නටුව යන්න දෙනවා. සමහර විට මේක එකපාරින් කරන්න බැරි වෙයි. ඒත් නැවත නැවත පුරුදු කරද්දී මනස ටිකෙන් ටික පිරිසිදු වෙනවා. හොඳයි. දැන් අපි මේ පියවර තුන අනුගමනය කරලා හිතේ තියෙන පැල්ලම් ටිකන් ටික හොදලා අයින් කරනවා කියලා හිතමුකෝ. එතකොට මොකද වෙන්නේ? මොනවද ඒකේ ප්‍රතිඵලය? ඒක නිකම්ම හිස් බවක්ද? එහෙම නැත්නම් ඊට වඩා ගැඹුරු ධනාත්මක දෙයක්ද? අපි බලමු පිරිසිදු හිතකින් ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා. මේ විදිහට හිත පිරිසිදු වෙද්දී ලැබෙන පළවෙනිම ප්‍රතිඵලය තමයි Taman යන මේ මාර්ගය ගැන නොසැලෙන ශක්තිමත් විශ්වාසයක්. ඒ කියන්නේ ශ්‍රද්ධාවක් ඇතිවෙන එක. මේක අන්ධ විශ්වාසයක් නෙවෙයි. තමන්ගේම අත්දැකීමෙන් අවබෝධයෙන් ඇතිවෙන පැහැදීමක්. මේ විශ්වාසය ඇතිවෙන්නේ කරුණු තුනක් ගැන. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ ගැන, ඒ කියන්නේ අපේ මාර්ගෝපදේශකයා ගැන. උන්වහන්සේ කෙලෙස් නැසූ නිසා අරහං වන බවත්, සියල්ල තමා විසින්ම අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධ වන බවත්, දැනුමෙන් හා හැසිරීමෙන් පිරිපුන් නිසා විද්‍යාචරණ සම්පන්න වන බවත් තේරුම් ගනිද්දී මේ මාර්ගය ගැන විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. දෙවනියට මේ ධර්මීය ගැන, ඒ කියන්නේ මේ මාර්ගය ගැනම පැහැදීමක් ඇති වෙනවා. මේ ඉගැන්වීම අකාලිකයි. ඒ කියන්නේ ඕනෑම කාලයකට වළංගුයි. ඒ වගේම එහි පස්සිකයි. ඒ කියන්නේ ඇවිත් බලන්න කියලා අභියෝග කරන්න පුළුවන්. Tamanටම මේකේ සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කරලා බලන්න පුළුවන් දෙයක් බව අවබෝධ වෙනවා. අන්තිමට මේ පාරේ හරියටම යන සංගරත්නය ගැන ඒ කියන්නේ මේ ආදර්ශමත් ප්‍රජාව ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඕනුම් සුපටිපන්න ඒ කියන්නේ අවංකව හා නිවැරදිව පිළිවෙත් පුරන නිසා ඔවුන්ගේ ආදර්ශය අනිත් අයට ඇති ලොකු ශක්තියක් වෙන බව පැහැදිලි වෙනවා. දැන් බලන්න මේ ශ්‍රද්ධාව ඇති වුණාම හරිම අපූරු දෙයක් සිද්ධ වෙනවා. ඒකෙන් ධනාත්මක දාම ප්‍රතික්‍රියාවක් පටන් ගන්නවා. ශ්‍රද්ධාව නිසා හිතේ සතුටක් ප්‍රමෝදයක් ඇති වෙනවා. ඒ සතුට නිසා ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රීතිය නිසා කය සංසුන් වෙනවා. එතනින් සුයක් දැනෙනවා. ওই විදියට සුවපත් වුණු හිතක් සමාධිමත් වෙනවා. හරියට එකින් එකටපත් වෙන පහන් වැලක් වගේ. ඔන්න ඔරේ සමාධිමත් පිරිසිදු මනසින් තමයි ඊළඟට මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන සතර බ්‍රහ්ම විහරණ වඩන්න පුළුවන් වෙන්නේ. ඒ ධනාත්මක හැඟීම් Tamanට විතරක් නෙවෙයි කිසිම ભેදයකින් තොරව මුළු ලෝකයටම පතුරවන්න පුළුවන් වෙනවා. හොඳයි. අපි දැන් කතාවේ තවත් රසවත් කොටසකට එන්නේ. මේ අභ්‍යන්තර පිරිසුදු වීම ගැන බුදුහාමුදුර දේශනා කරද්දී එතන ඉන්නවා බ්‍රාහමණයෙක්. ඔහුත් එක්ක ඇතිවෙන සංවාදේ හරිම වැදගත්. මොකද ඒකෙන් අභ්‍යන්තර පිරිසුදුකමයි බාහිර චාරිත්‍රයයි අතර තියෙන වෙනස මනාව පැහැදිලි වෙනවා. මේ දේශනාව අහගෙන ඉන්න සුන්දරික ಭಾರද්වාජ කියන බ්‍රාහමණයා ඇත්තටම අහන්නේ මේක ටිකක් අමාරුයි වගේනේ. මීට වඩා ලේසි ක්‍රමයක් නැද්ද කියන වගේ ප්‍රශ්නයක්. ඔහුගේ ලෝකයේ පිරිසිදු වීම කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. ඔහුගේ අදහස තමයි ඒ කාලේ තිබුණු පොදු විශ්වාසයක්. ඒ තමයි බාහුකා වගේ පූජනීය ගංගාවක නෑවුමා පව් හොදලා දාන්න පුළුවන් කියන එක. ඒක බාහිරව ශරීරය පිරිසුදු කරගන්නවා වගේ ක්‍රියාවක්. ඒත් බුදුරජාණන් වහන්සේගේ පිළිතුර ඊට වඩා ගොඩක් ගැඹුරුයි. උන්වහන්සේ කියන්නේ හිතේ තියෙන වෛරය, කේන්තිය, ක්‍රූරකම වගේ දේවල් එලියෙන් වතුර ගහර හොදන්න බෑ කියලයි. පිරිසුදු හිතක් තියෙන කෙනාට හැම දවසක්ම සුබ දවසක් නාන්න විශේෂ ගඟක් අවශ්‍ය නැහැ. ඉතින් බලන්න මෙතන තියෙන තීරණාත්මකම කරුණ. සැබෑම දියනෑම, සැබෑම පිරිසිදු වීම තියෙන්නේ මේ ධර්මයේ තුලමයි. ඒ කියන්නේ අපේ යහපත් හැසිරීම තුල බොරු කියන්නේ නැතුව, සතුන්ට හිංසා කරන්නේ නැතුව, නොදුන් දෙ ගන්නේ නැතුව ජීවත් වෙනවා නම් පෞසෝදන්න වෙන ගඟකට යන්න ඕනද? සැබෑ පිරිසිදුකම තියෙන්නේ අපේ ක්‍රියාවලයි. මේ පැහැදිලි කිරීම ඇහුවම අර බ්‍රාහ්මණයාට දැනෙන්නේ පුදුම අවබෝධයක්. හරියට අඳුරේ ලයිට් එකක් දැම්මා වගේ. යටිකුරු කරලා තිබ්බ භාජනයක් උඩ අතට හැරවුවා වගේ. හංගලා තිබ්බ දෙයක් එලි කළා වගේ. හිත පැහැදිලි වෙලා යනවා. ඔහු ඒ තරමටම පැහැදෙනවා. ඔහු තීරණය කරනවා ඔහුත් මේ පාරේ යන්න ඕන කියලා. ඉතින් පැවිදි වෙලා වීරියෙන් භාවනා කරලා අවසානයේදී ඔහුත් ඒ පූර්ණ පාරිශුද්ධියට කියන්නේ රහත් භාවයටපත් වෙනවා. ඉතින් අභ්‍යන්තර ස්නානය කියන්නේ මොකක්ද? ඒ කියන්නේ වතුරෙන් නාන එක නෙවෙයි. ප්‍රඥාවෙන් නාලා හිතේ තියෙන හැම කෙලෙස් බැඳීමකින්ම මිදිලා දුක සහ දුකින් මිදීම සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන හිත සම්පූර්ණයෙන්ම පිරිසිදු කරගන්න එක. ඉතින් මේ වටිනා උපමාව අවසානයේදී අපි හැමෝගෙම එක ප්‍රශ්නයක් අහනවා. අපේ ජීවිතයේ පැහැය අපේ මනසේ පිරිසිදුකම මතමයි රඳා පවතින්නේ. එහෙමනම් අපි අපේ සිත වර්ණගන්වන්නේ කුමන පැහැයකින්ද?